ස්වාමීන් වහන්සේ ඒක බොහොම පැහැදිලි වුණා. මැරුණහම ඊළඟ ප්‍රශ්නේ හඳුනන්නේ මැරුණහම අපේ ශරීරයෙන් පිටතට යන සිතට බාහිර ලෝකයේ අයව පේනවාද? මස් ඇසක් නැතිව කොහොමද ඒ පේන්නේ? පැහැදිලි කර දෙන්න. මැරිලා යනකොට ආය මොකක්වත් යන්නේ මෙතනින් නිරුද්ධ වෙන සිත තව තැනක උපදිනවා. ඒ සිතට ආය වටපිටාවේ ඉන්න අය පේන්නේ නැහැ. එහෙම පේන්න නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා මැරිලා නැහැ කියන එකයි. එතකොට දැන් ඔය ඔය අහනවා ඇත්තේ අර මරණාසන්න අත්දැකීම් කියලා එක එක්කෙනා කියන්නේ. ශල්‍ය කර්මය කරනකොට උඩ ඉඳන් බලා හිටියා. මොකද්ද පුනීලයක් වගේ එකක් ඇතුලෙන් ගියා. ඒ කියන්නේ පුද්ගලයා මැරිලා නැහැ. මැරිලා නැහැ. එයාගේ දැන් මේකේ තියෙනවනේ එක එක ක්‍රමවලින් පැහැදිලි කරනවානේ භෞතික කය, මනෝමය කය ආදී වශයෙන්. එතකොට මේ මනෝමය කය ස්වභාවිකවම මේ කයෙන් ඕනනම් බැහැර ගන්න. දැන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට කඩු කොපුවකින් කඩුව ඇදලා ගන්නවා. ඒක පුහුණු කළාම එයාට මනෝමය ඉර්ධිය. දැන් මේ මනෝමය ඉර්ධිය දිනු කරපු භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර අග්‍රස්ථානය ලැබුවේ චුල්ලපන්තකහම. ඒතර උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගම වගේම තව තවයි. එතකොට ඒ ඔක්කොම එකතරකින් රිමෝට් එකෙන් ක්‍රියාත්මක කරනවා වගේ එකතරකින් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කියන්නේ මම චුල්ලපන්ත කියලා මුලින්ම කියන කෙනාගේ සිවුරු පොටෙන් අල්ලන්නේ. එතකොට ඒ අල්ලපු ගමන් අනිත් ඔක්කොම අතුරු දානවා. එතකොට මේ මේ එක්කෙනාගෙන් තමයි අර ඔක්කොම හසුරුවන්නේ. එතකොට ඒ වගේ ඒ මනෝමය කයත් හසුරුවීමේ ක්‍රමය එක එකක්. එතකොට ඒක යම් ආකාරයකට ස්වභාවිකව හදිසි අත්දැකීමක් හැටියට කෙනෙකුට ලැබෙන්න පුළුවන් ඒක ස්වභාවිකව. එතකොට ඒ වගේ අවස්ථා ඔය කියන්නේ. ඒ කියන්නේ අර චුතිසිත ඇති වෙලා මරුණා කියන අවස්ථා නෙමෙයි ඔය. ඒවා ඊට අමතර වෙන වෙන එතකොට ඒ අත්දැකීම් නිසා තමයි අන්තරාභව ආදී ওই කතන්දරත් ඇති වෙලා තියෙන්නේ. හැබැයි චුතිසිත ඇති වුණොත් අනිවාර්යෙන් එසැනින් ඊළඟ චිත්තක්ෂණයේදී ප්‍රතිසන්දිසිත ඇති වෙනවා. ඒ අතරතුරේ ආයේ අරයා මෙයා බල බලා ඉන්නවත් මෙතනින් අතන්ට යන්නවත් එහෙම මොකක්වත් ඇත්තේ නැහැ. මෙතන නිරුද්ධ වෙනකොට අදාළ කර්ම වේගයත් එක්ක අදාළ තන සිත පහළ වෙනවා. ඒ නිසා මැරෙලා නික්ම යනකොට අනිත් අය දිහා බලාගෙන යන්න ඒ මොකක්වත් චුතිසිත ඇති වුණාට පස්සේ ආයෙ කරන්න බෑ. අර ඔක්කොම මරණයට පෙර ලබන යම් යම් අත්දැකීම් විතරයි. ස්වාමීන් වහන්සේ දැන් සමහර අය කියනවානේ මම මේකට මගේ ප්‍රශ්නයක් වගේ මතු කරන්නේ දැන් සමහර අය කියනවානේ මෙහෙම තැනක් දැක්කා මෙහෙම පන්සලකට ගියා මේ ඊළඟ ආත්ම භාවය ලබා ගන්න ඉස්සෙල්ලා කියලා මව කුසක් සොයා ගන්න කියලා. ඒ සමහරට වෙනත් ප්‍රේතාත්මයක් වගේ එකක් වෙන්න පුළුවන් දහම්දුරනේ. එහෙම නැත්නම් මැරිලා නැහැ ඒ වලට තමයි තැනක් හොයනවා වෙන්න පුළුවන්. එතන එතන වෙන කාරණා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ භෞතික කය ගිලිහිලා තියෙන්න පුළුවන්. හැබැයි එයා චුතිසිත ඇති වෙලා නැහැ. එතකොට ඒ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා සුවිශේෂ අවස්ථා. චුතිසිත ඇති වුණත් ආයෙ එතනින් එහාට ආයෙ අතරතුරක් කතාවක් නැහැ. ගෙලින්ම ප්‍රතිසන්දිසිත ඇති වෙනවා. ඒක ඒකේ ආයෙ වෙනත් අතිරේක අවස්ථාවක් ඇත්තේ නැහැ.